භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ साधु सनीता सन्हा पश्यति पश्चिमारा उपपद्यति पक्षनिविजनामानिविजति रूपतं चेतना लोके प्रियरूपं साकरूपम् एका तन्हा उपपद्यमाना उपपद्यति यच्च निवितमाना निविशति අපි අවස්ථාවේ ඉන්න කතන ධර්ම දේශනා මාලාවේ අද 80 යම් එකක් අත්දැකලා. මේ වෙනකොට අපි ජීෙන් තියාගත්ත ආ වූ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ කායන පස්සනා වේදනා පස්සනා චිත්තාන පස්සනා කියන මූලාන පස්සනා කොටස් වෙනම් කරලා දැන් පස්සලා කියන්නේ ධම්මානුපස්සනාව හේනොත් මේ සත්‍ය පම්බය සත්‍යය සත්‍ය විග්‍රහ කරන සත්‍ය පම්බයේ අපි දැන් ඉන්නේ දෙවෙනි ආර්ය සත්‍ය නැත්නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන කොටස. ඒකදී දුව අපේ වශයෙන් මේ සංහාව නැත්නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිටිවචනේ කියන සංහාව උපදින ස්ථාන පිළිබඳව නැත්නම් සංහාවේ උත්පත්තිය. ඉති උත්පත්තියට උත්පත්තිය. විග්‍රහ කරගෙන යන වෙලාවට දුපදේ වශයෙන් පාවිච්චි කරන්නේ සාඛෝ පනීසා සංහා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති කියන පදේ තමයි. මේ ඒ මේ තෘෂ්ණාව උපදින්නේ කොතැනක උපදීද ළඟගන්නේ කොතනක ළඟගන්නේද කියන ප්‍රශ්නේ ඒ එක එක පරෝයක් එක එක කොටසක් එක එක තලාකයක් මේකට දැක්වීම සඳහා සර්වඥාන්තියේ එතන එතන දුකපදයක් වශයෙන් මේ පරිදි පාවිච්චි කරනවා. ඉතින් අදහස් කරන්නේ මේ සෘෂ්ණාව අට ගන්න ස්ථානයක් ආශය. ඊවත් පිළිවෙලින් ගමන් කරගෙන ඇවිල්ලා අද අපි ඉන්නේ මේ රූප සංචේ කරා කියන සංවිස්ථානේ මේකෙන් අදහස් කරන්නේ රූප සංකේතනා ලෝකේ පිය රූපං කාස රූපං සත්ත්ව සංකේතනා ලෝකේ පිය රූපං කාස රූපං ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සංකේතනා ලෝකයේදී මේ සාමාන්‍ය කුසල කුසලයා තුළ වර්තමානයේ ප්‍රිය ස්වභාවයක් දක්වනවා. නිහිර ස්වභාවයක් දක්වනවා. ඒ චේතනාව සම්බන්ධයෙන් තමන් ඒක හඳුනාගෙන මේක මගේ චේතනාව මම විසින් ඇති කරපු චේතනාව නැත්නම් මේ චේතනාව මම විසින් ආරක්ෂා කරන යුතුයි මේ චේතනාවෙන් මම ඇති වෙනවා මම නිසා චේතනාවක් ඇති වෙනවා ආදී වශයෙන් විවිධාකාරයෙන් කල්පනා කරන මේ චේතනා ඒ පුද්ගලයා විසින්ම බිඳු ස්වභාවයකට මේ ස්වභාවයකට තමයි කාරණා. අන්නේ ප්‍රිය ස්ථාත රූප ප්‍රිය රූප වන්නාව සාතස්සෝ භාව ප්‍රියසෝ මේ ප්‍රියසෝ භාව ගන්නා වූ මේ චේතනාවේ සංනාව උපදින්න උපදින්නදී ඒ වගේම සංනාව läකගන්නේ läකගන්නේ ඉතින් ඒ නිසා මේ චේතනා කියන දයිසිකේ අපිට අද ඉදිරිපත් කරගන්න වෙනවා ඒකයි අද මේ ඉදිරිපත් කළා වූ පාළි පාඨයෙන් ඉස්මතු වෙන්නේ. නමුත් අපි මීට කලින් ඒ ඒ අවස්ථාවේදී දුක්පත් කරගන්නද රූපය, චක්කුව, ඒ චක්ෂය රූපය කියන දෙක නිසා වෙනවා චක්කු විඥානය. ඒ තුන එකට ගමන් කරන තාක්කල් පවතින මායයි ඒ ඒ වලාවට පහළ වෙන මායයි කියන ස්පර්ශය ඒ ස්පර්ශය නිසා පහළ වෙන්නා වූ වේදනාවක් ඒ අනුව සංඥාවක් සංඥාවෙන් ඇති වෙනව සංකේතනාවක් කියලා මේක වැටක්. ඒකෙදී ඒ චක්කු සංඥාව බාහිර හැටපොදු වෙන රූප වගේ දේවල් අපි රූපත් සම්දේවන පාරක්. එයින් ඇති වෙනව චක්කු විඥාන විඥානත් සම්දේවන පාරක්. එතකොට වේදනා චෛතසිකයේ වේදනා සම්දේවන පාරක්. සංඥා චෛතසිකයේ සංඥා සම්දේවන පාරක්. මේකෙන් චේතනා තමයි ඉතාමාන්‍ය සංස්කාර සම්මේ ප්‍රධානය ප්‍රමුඛය වශයෙන් ගන්න. නමුත් ඒ චේතනා විතරක් නෙවෙයි සංස්කාර සම්මේට සාමාන්‍ය ඉලක්කම් ගණන් දෙන්න තැන්වල අනස්තිරක්කන চৈতසිකයන් හඳුනාගෙන තියෙනවා. පිටිපිටේ තැන් තැන්වල සංග්‍රහ වෙච්ච ඒවා ඒ වගේ ලයිස්ට්වේදී ඒ වේදනා සංඥා දෙක අයින් කරපුවා ඒකයි চৈতසික පරාම මේ සංඛාර සංඛාර සම්බන්ධය වශයෙන් ගණන් ගන්න බව ඒ අධ්‍යාපන යතු ඉගෙනගත්තත් හොඳට දාන්න. ඒ ප්‍රධාන වශයෙන් සලකන්නේ නැත්නම් ඒකේ ආසන්න උත්සන්න කාරණා වශයෙන් දක්වන්නේ මෙතේ. ඒක මෙතන සංගායනේ සංකේතනය. මෙන්න මේ සංකේතනාව ප්‍රිය රූපයි සාස රූපයි. ඒක අපට ආත්ම පිළිගත්තා හෝ වේවා නොපිළිගත්තා හෝ වේවා බැහැර කරන්න බැරි කාරණාවක්. සාධක වේවා සාධක නොවේවා පිළිගන්න වෙන කාරණා. ඒ මොකද මේ චේතනාව තමයි කර්ම භාගපත් වෙන්නේ කියන එක බෞද්ධයන් අතර තියෙන වීදිගන්ත සමීකරණයක් වගේ බොහෝමත් ප්‍රසිද්ධ දෙයක්. මේ චේතනානිකා තමයි නැත්නම් චේතනාව තමයි දෙලින්ම කර්මය කියලා කියන්නේ. ඒක නිසා මේ චේතනාව නැත්නම් මේ තමන් කරන කර්ම වලට තමයි බොබ කියන්නේ. කම්මස්සකත ඒ කර්මයන් සෝකීය කොටයි අපි ජීවත් වෙන්නේ. ඒ කර්මයන් ඥාති කොටයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ කියනම කර්මයන් තමයි අපට දිගින් දිගට යන කම්මස්සකෝණ, කම්මදායක, කම්මයෝනි, කම්මබන්ධ, කම්මපරතරණ ආදී වගේ අපිට දායාදයක් වෙන්නේ, අපිට යෝනි වෙන්නේ, අපිට පරිචිලිසරණ වෙන්නේ කර්ම. ඒ කර්ම කියන්නේ එනේ විදිහට කරනවා මේ චේතනා කියන්නේම කරන කලක පව නීති නීති වගේ ඒ කියනවා ප්‍රිය රූපෝපාත රූප තමයි අපිට ඉතින් යම් කිසි කෙනෙක් මේ කියන ස්වභාවය මේ කියන අර්ථකථනය මේ කියන විග්‍රහය මේ කියන විශ්ලේෂණය මේ කියන විවරණය මූල ධර්ම වශයෙන් හෝ පිළිගන්න ලැස්ති වෙනවනම් තමයි සර්වබල ධාරී බව උපමන කියන්නේ වැටේ. මමයි මගේ ඒ කර්මාදී ඒ සියලු දේවල් වලට සියලු දේවල් මම මුල් වෙලා තියෙන්නේ මේ චේතනා මතයි ඒක තමයි මගේ සතර ගමනට තියෙන පිළිකාව. ඒ අනුව බලනකොට මේ චේතනාවල් පිළිබඳව කරුණු හදාරලා තිබීම චේතනාවන් මේ චක්කු රූප චක්කු විඥාන පස්ස වේදනා සංඥා වේදනා සංඥා චේතනා ආදී වශයෙන් ඒ පෙළේ කොතනද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන ගැනීම අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ මම කියන්නේ කවුද නමුත් කියන්නේ මොකක්ද? සංසාර කියන්නේ මොකක්ද? ඒ නිකන් නික්මීම කියන නිවන කියන්නේ මොකක්ද? වෙන වශයෙන් කියන දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ සමුදය කියන්නේ මොකක්ද? නිරෝධය කියන්නේ මොකක්ද? නිරෝධ මාර්ගය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගැනීමට දුක්ඛ අර්ථ විවරණයක්. දුක් විග්‍රහයක් අතර ඉදිරිපත් කරගන්න. ඒ නිසා චේතනාචෛතසිකය මුලින්ම සිද්ධ වෙනවා අපිට වගේ කියන්නේ නැත්නම් මේ බණමලව බණ සාකච්ඡා කරලා හෝ <clears throat> භාවනා කරලා හෝ අපිට කෙලවරක් කරන්න බෑ. ඒ වගේම අපි මේ චේතනා චෛතසිකය අතීත අනාගත වශයෙන් පටලවා ගත්තොත් ඒත් අපි වර්තමානයේ භාරදුර වගකීමකට කරයි. වර්තමාන මොහොතේ ඉන්න මේක තේරුම් ගැනීම කියන්නේ පිට ප්‍රස්තාවක්. වර්තමාන චේතනාවක් මේ වර්තමානයේ තියෙන සත්‍යයක් අතරත් ලොකු අසසිලක් ලබා ගන්න පුළුවන් ධර්මානුකූලව කල්පනා කිරීමෙන් නැත්නම් යෝනිසෝ මනස්කාරය කරන කල්පන. මේ චේතනාවලට ආසන්නයෙන් අපි දැක්කේ සංඥා. සංඥා ප්‍රධාන කරගෙන තමයි චේතනා විපක්ක විචාර කියලා පසු සම්බන්ධ කර මේ ප්‍රපංච නමින් හඳුන්වන කොටස් වලට සංඥානි ගානානි අපංචක. ඒ ප්‍රපංචය වුණා කියන්නේ සංඥා පදනක් සංඥා නිදාන කරගෙන. මේ සංඥාව අපි එදා ඉගෙන ගත්තා. ඒක මේ පඩුරාල කෙනෙක් තමන්ගේ අවශ්‍ය කරන ගෘහපකරණ පෝදයෙන් සරවල්ගේ ජීවන සඳහා ඒ ගොඩනැගිල්ලේ ප්‍රමාණය අනුව දී වල ඇඳ ගන්නා ඉරි සංඥා ලබා ගන්න ආකාරය තමයි. ඊට පස්සේ සංඥා පදනම් කරගෙන තමයි මේ සැකෙල්ල හදන්නේ. නැවත නැවතත් මේ ගොඩනැගිල්ලට හෝ මූලික දෙයට යන්නේ නැහැ. අර ඇඳගත් ඉර තමයි සංඥාව තමයි ප්‍රධාන කරගෙන වැඩ වඩුවේ ගන්න ජීවල කියන්න ගන්න වගේ. ඒ වගේම තමයි මේ සංඥාවට සසක්හාන වෙන්නේ අදනම් වෙන්නේ ඒ තමන් ඉස්සල්ලාම දකින්නකොට හිතට ඇති වෙන ඒ ආකල්පය. ඒකට සාමාන්‍යයෙන් ආවා වගේ තැන්වල සම්ප්‍රදාන කුල වාක්‍ය දක්වන්නේ මේ නූවලවන්ට ඒ වල හදලා තියෙන පිටුරු මිනිස්සු ආගේ පඹේ වාගේ. මේ පඹය දකින්නකොටම මේක පොතකයක්. මෙතන මිනිස්සෙක් ඉන්නවා කියන සංඥාව ඇති කරගත්තොත් ඒ බඹය තියෙන තාකල් හේන කාරකා. මොකද මේ දෙවෙනි සැරේ බඹය දකින්නකොටම අර මිනිස්සෙක් ඉන්නවා කියන සංඥාව තමයි දිගට ගන්න. ඒ අනුව තමයි ඉතුරු පහළ වෙන චේතනා විතක්ක විචාර ආදී සියල්ලම අර ඇති වෙන ප්‍රථම ආකල්පේ මත තමයි රඳාපවතින්නේ. ඒක අපේනවා ප්‍රථම ආකල්පේ සම්පූර්ණ බුදුවක් වෙන්නේ. ඒ ඉන්ස්ට්‍රුමන්ට් වලින් හදපු පිටු වලින් හදපු මේ මිනිස්සයා නැත්තම් අපි කියන මේ රූපේ මිනිස්සේ කියන හිත මිනිස්සේ කියන සංඥාව හැඟි දෙවීම ගත්තනම් ඊට පස්සේ ඒ රූපේ තියෙන සාකල්යේ මුදු පොතක රැවටෙන්නවා ඒ අපි අරමුණක් දකිනකොටම ඊට මුලින් අස්තාව අවිද්‍යාව වගේ අපාලන මෝහ පටල නිසා අපිට බොහෝ විට ඒ අරමුණේ ඇති හැටි නෙවෙයි දකින්නේ ඒ වෙලාවේ හැටියට ඉස්සලාම ඇති වෙන ආකාරය. ඒක බොහෝ විට නොමග යවන සුළුයි නැත්නම් සත්‍යයෙන් පරිබාහිරයි සත්‍යෙම නොවේ සිටින්නේ. අන්න ඒ සංඥාව පදනම් කරගෙන අපි යම් චේතනාවක් යම් විචක්කයක් යම් විචාරයක් පහළ කරනවා නම් ඒ කියලම කුෂ්ණාව හෝ ද්වේෂී හෝ මොහේත අනුයි ගමන් කරන්නේ මේ නිසා මුලින්ම මේ සංඥාව ඇති කර වැරදි සංඥාව ඇති කරගත්තට පස්සේ ඊළඟට දිගට යන වැඩ පිළිවෙල. ප්‍රථමයෙන්ම තියෙන අගිය වෙන්න පුළුවන් චේතනාව එතන ඉඳලා ගන්නවා. හොඳ හෝ නරක කර්ම රැස්. මේ නිසා මේ සංඥාව පිළිබඳව සමාම තමන් සැක කරන ගැටය. ඒකට ප්‍රතිවික්ෂා විද්‍යාව ප්‍රතිවික්ෂා කරන ගැතිය ඉතාමත් ප්‍රබුද්ධයි. තාමත්ම මේ කල්යාණ මංගල සුබ කතා. ඒ නිසා රාහුල පත්‍ර කුමාරයන් වහන්සේත් නැත්නම් රාහුල පත්‍ර සාමණේරයන් වහන්සේට අගතන මාසේ උපදෙස් දෙනකොට පච්ච වික්කිත්‍ය අපච්ච වික්කිත්වා කියන වචන කතා කරනවා. කතා කරන්නේ ඉස්සෙල්ලා රාහුලය පච්ච වික්කිත්වා පච්ච වික්කිත්වා කල්පනා කරලා කල්පනා කරලා කතා කරනවා. ක්‍රියාව කරන්නේ ඉතල පච්ච වික්කිත්වා පච්ච වික්කිත්වා නැවත නැවත හිතලා කරන්නේ. ඒ මොකද පළවෙනි වතාවට හිතන වෙලාවේදී ගත්ත සංඥාව බොහෝ විට එහෙම නැත්නම් අඩුපාඩුයි. අපි නෑ නෑ මම්මයි දැක්කේ මම්මයි ඉස්සරනේ මේකමයි යත් මම දැකලායි කියන්නේ මම අත කාලයි කියන්නේ කියලා ඒ තණ්හාව නෑ ගත්ත සංඥා පිළිබඳ කොළමොත්තර විදිහට අදානදායීව ඒක දිගේ අල්ලගැනීම තමයි මිනිස්සෙකුට පිරිසන් තත්ත්වයටපත් වෙන්න ආසන්න බලපාන කාරණා. මොකද ඊට පස්සේ වැඩ කරන්නේ නඟුම් බරයි චේතනා විතරමයි. අවදාහකත් දැක්ක ආරමුණ යථා භූත වශයෙන්. ඇති හැටියෙන් දැක ගැනීමට මට තවත් විවේකීව මට තවත් උපේක්ෂකව මේ අරමුණ දිහා බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කියන එක තිබුණා. ඉස්සරහට ඒක තරම්පත් උගන්වන්නත් බැහැ. මිනිස්සයා බොහෝ විට නිපෝර නිපෝරුණා නිපුහුණා පුරුදුණා හරියට ධර්ම අහලා නැත්නම් අනිත් කාර්යය පවත්ලා නැත්නම් ඒ පළවෙනි සංඥාව අනුව තමයි සියල්ලම ඇති කරන්නේ. ඒකල කියන නමම තමයි කතා කරන්නේ. නමම අත්කාලය කතා කරන්නේ. පස්ස සංඥාන් දෙකම ඉතාමත් මූලික ධර්ම දෙකක් වෙනවා. නමුත් මූලික ධර්ම දෙකම බොරු නැත්නම් සත්‍ය නොවේ. එහෙම නැත්නම් වංශනික වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ ජීව ලෝකයේ කියන එකක් නේ. අපේ හිම ලෝකෙදී ඇත්තටම ගන්න. අනිකුත් සම්බන්ධතාවත් ඔක්කොමත් එක ගන්න. නමුත් අපිට අත ගන්න. ඒ නිසා හීනයක් අර කියලා අහනකොට ළඟින් ඉන්න කාරිකනේ මම පිට දෙකක් ගහපන්. මට විශ්වාස නැහැ මම හීනෙක දින්නේ කියලා අපි කියනවා. ඒ මොකද ඒ දැකීම ඒ තරමටම මේ සංඥාව තහවුරු කරන්න පුළුවන්. නමුත් ඒක සම්පූර්ණ මායාවක්. ඉන්නකත් නැත්තම් අපි අඳුරු කාමරයක හොඳටම ඒ අදාළ වස්තුව මුතුමැණික් වගේ දෙයක් වෙන්න පුළුවන් නැත්නම් ඉවත් කිරීමෙන් තියෙන කතලක් වෙන්න පුළුවන් මුතුතෝම අතගාන අතගාලා ඉවත් කරන් ඉස්සලා උන්වතරම් බලාපොරොත්තු වෙන මේ කාමරේ ලයිට් එක දා ගන්න පුළුවන් නම් පහන පත්තු කරන්න පුළුවන් නම් මේ අතගාපු දෙය දැක්කේ නැතුව අපිට ඒක බෑ ඉන්දු විශ්ක් කරගන්න. මේ නිසා සාමාන්‍ය ලෝකේ පවා දැක්ක දේ අතගාලා බැලීමේ අතගාපු දේ ආලෝකයෙන් දැකීමෙන් ආදි වශයෙන් නැවත නැවතත් කරනවා ඒ දේ වැදගත් දෙයක්. නමුත් කලස් පුරාම අපි දකින හැම රූපයක්ම දවස පුරාම අපිට ඇහෙන හැම ශබ්දයක්ම ගන්ධයක්ම රසයක්ම ස්පර්ශයක්ම ඊවැගේම ධර්ම ආරම්භණයක්ම අපි දෙසරයක් ඒ විතේන හිතවල කල්පනා කරාන්ට විවේකයක් පිටික්ෂාවක් ප්‍රේක්ෂාවක් ඉවසීම අපිට තියෙනවා කියන එක ඉතාමත්ම හිතා ගන්න අමාරුයි අරමුණු වශයෙන් විශේෂමත් වෙලා තියෙන මේ ත්‍රිසං මොළඳ එකක් යනගත. ඒක නිසා කියන්නේ යෝග අවතර ජීවිතේ ගියාම පුළුවන්තරම් ඇස්වල කරකෝ කරකවා දුක වැඩිම විශේෂයත් ආවෝ මේ විවිධාකාර රෝග රාම දක්කන්නේ ආතාව මේ චේතනාවට නැත්නම් සංඥාවට ස්පර්ශයට බොහෝ විට බාධා විවේකීව මේ වැඩේ කරගන්න පිළිද සද්ද ඇහිමදී පුලුවන්තර සද්ද ගොඩක් අහන්න පටන් අරගත්තොත් අපිට මේ සංසිද්ධිය බ්‍රින්ගින් වශයෙන් දැක ගන්න ඉවසීමෙන් යුක්තව දැක ගන්න ප්‍රතිවේක්ෂාවෙන් දැක ගන්න ඕනලාගේ. නාසී දිවේ කයි හිතේ හිතේ. මෙන්න මේ විතරයි සංඥා පිළිබඳව ගත්තා වූ සංඥාව ඇහැට දැක්කට සම්පූර්ණ වෙනවා සම්පූර්ණ වෙන්න ඉඩ තියෙනවා සම්පූර්ණතාවයෙන් බාහිර වෙන්න ඉඩ තියෙනවා කියන සංකල්පය ඒ වගේම බොහෝ සංඥාවක් සීක්‍රෙන් වැඩ කළොත් අපිට මේ සංඥාවේ ක්‍රියාවලිය කවදාවත් දැක ගන්න ලැබෙන්නේ නැහැ කියන වැඩ පිළිවෙලක් නිසා උත්තන් පස්තු විවේකී වැඩ කරන කතිය දක්ෂින දක්ෂින සංඥාවට ලක්ෂණ ලක්ෂණ දේ මිනේ කිරීම මාර්ගයෙන් නැවතත් ඒට හිතේට වීම මාර්ගයේ මේකට පුංචි විయోగාත්මක යෝගාවචර ප්‍රතිපදාවක් ඉදිරිපත් අපි දැන් කතා කරගත්තා චේතනාවට වඩා විශේෂම සංඥාවට බලව කතා කරන වෙලාවේදී යම් කිසි දෙයක් පිළිබඳව සතිය පිළිතුවන්න නම් සතිය පිළිතුව බව දන්නවන එතන ස්ථීර සංඥාව තමයි පදක්. ස්ථීර සංඥා පදක්. ඒක නිසා අපි උදරේ පින්වීම කිසි කියතලම පින්වෙනවා කියලා ඒක නැවතත් හිතේට. පින්වෙන අවස්ථාවේම ඒක දැනගන්න පමණින් නතර වෙන්නේ මේ කරමින් හිතේ තියෙන මෙහෙව. ඒ පින්වීම විතර විස්තීර සංඥාවක් ඇති කරනවා. හැකිලෙන වෙලාවෙදී හැකිලෙන වෙනදී විස්තීර සංඥාවක් ඇති කරගන්න මෙන්න ඒක. ආස්වාද කරනවා ආස්වාද කරනවා ප්‍රසාර කරනවා ප්‍රසාර කරනවා වාම දක්වනවා තම තබනවා ලකුණු තබනකොට ලකුණු තබනවා කියන එකම දේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කරන්නේ හොඳ ඉස්තුර සංඥාවක් කරන්ඩ එතකොට ලිමෝ ආනේ හෝ සක් හෝ ඉඳා කරන වැඩවලදී විශේෂයෙන්ම යෝගාවතරට සක්මන පරියන්කේ කියන උපක්‍රම දෙකේදී බොහෝ විට දැක ගන්න පුළුවන් යම් අරමුණක් මේ විදිහට නැවත නැවත මෙනෙහි කරමින් බලන්න පටන් අරගත්තොත් වේලාවක් යනකොට අර මුලින් තිබුණු සතහනක් මුලින් තිබුණු ආකාරයත් මේ පුද්ගලයාටම ඒ මේ සංකාණයටම වෙනස්ව දෙන්නේ. අපි දේශනාවට සඳහන් වෙනවා අර උනා ඒකෝ සාකාරයකට දැක්කේ නැත්තම් දැක්කයි කියලා හිතන්නේ. අතීත වශයෙන් අනාගත වශයෙන් පච්චුප්පන්නවා. ළඟ වශයෙන් දුර වශයෙන් හොඳ වශයෙන් නරක වශයෙන් ගුරුසු වශයෙන් සිං වශයෙන් අධ්‍යාපන වශයෙන් පයිසාවක්. මේ 11 ආකාරයේ කවම කවදාකවත් අර මේ පරිවේ දැක්කම ලැබෙන්නේ නැහැ. දුකේ හිත. ඒකකොට භයානක සිද්ධියක් ඉන්නේ. මොකද භයානක සිද්ධිය මේ නොදැක්ක කොටත් හිතෙන් නවාගන්න. ඒ නවාගත්ත කොටස් පිට තමයි රකින්නේ ආරක්ෂා කරන්න මගේ මතය, මගේ අදහස, මගේ මන අපේ ආදි වශයෙන් භයානක මේ කලාව විවාද තුන් තුන් තේරින්නම් ආදි වශයෙන් විකට කලාවක් යන්නේ අපි දකින්නේ පළුවයි අපි දකින්නේ පැත්තයි ඒක කොටස අපි අපේම රුචි මාර්ගිකන් අනුව සංස්කරණය කරනවා සංස්කරණය කළ ඔක්කොම දැක්කා කියලා හිතලා නැත්නම් හිතාගෙන ඊයනෝ තමයි අපේ චේතනා පහළ වෙන්නේ ඊයනෝ තමයි අපේ හිතක් පහළ වෙන්නේ ඊයනෝ තමයි විචාර පහළ ඕකටයි දෙන්නේ දෙක පිටා රණ්ඩු වෙච්ච හේතුව. කිසියක් හැටවැටෙන රූප වෙන්න පුළුවන්. අනත වැටෙන ශබ්ද වෙන්න පුළුවන්. ඇති වෙනේ නාම රූප සංසිද්ධිය ඇති හැටියෙන් දැක්කා නම් ඇති හැටියෙන් ඒක පිළිබඳව ස්පර්ශය සිද්ධ වුණා නම් සංඥා සිද්ධ වුණා නම් චේතනා පාරකටම පවතින්නේ නැහැ. සංස්කරණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මෙහෙමයි කියලා බදාලා ඔප්පු කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මේ සබ්බෙන් වාදේ වහන්සේට තථාගතයන් වහන්සේ කවදාකවත් අලාදිවාද. උන්වහන්සේලා මේ ආර්ය විනයේ ආර්ය වර්ධයේ හැටියට දක්වන පූර්ණ වශයෙන් දක්වන. මේකත් පිළිපැත්තේ නැති අසන්තුල දක්ෂිනේ පූර්ණ නැහැ. ඒක තමයි අර මේ මේ ඉතුරු වලින් හදපු රූපකරයක්. එහෙම නැත්නම් ඒ හේනේ හදලා තියෙන ඒ බිල්ලෝ එලවන් රත් වෙලවන් හදලා තියෙන දේ දැකලා මේ කන්න සංඥා වගේ තමයි අපි මේ ලෝකේ සාමාන්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂ ධර්ම කර්ම විදියට කරන්නේ. මොකද මේ පුද්ගලයා ඒ දකින දෘෂ්ටි කෝණේ හැටියට ඒක ඇත්තටම දැකලා තියෙන. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙන්නේ බැලුවොත් දෙන්නේ දකින්නේ මුණක් දෙකක්. දෘෂ්ටි කෝණ දෙකක්. ඒ නිසා ඉතුරු සම්පූර්ණ කරන කොටස් ඒ පුද්ගලයාගේ අතින් දාන. මේකට අපි සංස්කරණය කරනවා කියලා කියනවා සංස්කාර කියලා කියනවා. මේ නිසා අපි හිතා ගන්න වෙනවා අපේ මේ දර්ශනය ඒකාන්තයෙන්ම ඌමයි අතිත්ත. අන්නදාම අදුයි අවදාක සම්පූර්ණ වෙනවා. ඒක නිසා එකම දේ අපි හිතපු දක්න රූපය ප්‍රිය වුණොත් අනිවාර්යයෙන්ම මේකට ලං කර දක්න්න ලැබේවා, බදා ගන්න ලැබේවා, මට වැඩි වේලා තියාගෙන ඉන්න මේක රූපරාමුවක් ගන්න ලැබේවා ආදි වශයෙන් ඒ පිය රූපේ අර ඌනතාවේ විගතාවේ නිසා ඊට ලොකු බැඳි ඇලි බැඳි ගන්න හිතිලි රාශියක් ඒ වගේම අප්‍රියමනාප රූපයක් දැක්කම ඒක විනාශ කරන්න ඕන මේක මේ අපේ කලින් අයින් කරන්න ඕන මේකට දඬුවම් කරන්න ඕන මේකට ඒත්තු ගන්නලා දෙන්න ඕන කියන විශාල ව්‍යාපාරයක් පටන් ගන්නවා අපි ඇත්ත වශයෙන්ම කියනවා ඒ රූපය ඌර්ණව දකින්න පුළුවන්කමක් තියෙනවා නම් අපි කිසි දෙයක් ඒකත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ. ඒක හතර ව්‍යාපෘතිය ජීවාය අධිච්ඡ දෙයක් හේතු පටිච්චසම කරන දෙයක් මොනකොට දෝකත් එක්ක ඉතර මේ ගැටෙන්නේ. නම් මොකද මේක මේ හදන්නේ? අපිට දෙන්නේ ඒකේ ඇතින් දක්වන්නේ විතරයි. ඉතින් මේක ප්‍රතිපදාවකට බස්ස ගන්නකොට යෝගාවචරයේ ප්‍රතිපදාවකට ගන්නකොට ඉතාමත්ම දුෂ්කරයි මොකද උසස්ම බණනවහතු හුඟක්ම ධර්ම සාකච්ඡා නොකරපු හුඟක්ම දෘෂ්ටිගත පුද්ගලයා විශාල වශයෙන් මේ කරේ ඒ නිසා ඒක පිළිබඳව බලන්න වෙලාවක් නැහැ ධර්ම සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ තමන් ගත්ත මුල් මතය නැවත සලකා කරන්න වෙලාවක් නැහැ අදාන ගාවල දුෂ්කර විස්සක් ගිය ඒකෙන් විහිද වෙනවා ආන්නේ සංඥාවල් ඉතාමත්ම අදාළයි. සංඥාවම මුත්‍රණ කටයුතු කරන ඉතාමත්ම ධන බාල කෙලෙස්යි පුතක් යන තැන ඉඳලා මේ සංඥාව කියලා කියන්නේ මිලිඟුවක් කියන තැන ගන්නවා. මේ සංඥාව කියලා කියන්නේ මේ වේනක බඳලා තියෙන පඹයක් වගේ දෙයක් කියන තැනට යනකොට ඒ ඒ කතා කරන වහන්සේ ආ මේ ලෝකේ රණ්ඩු කරන්න දෙයක්වත් මේ ලෝකේ ප්‍රේම කරන්න දෙයක්වත් නැහැ. මේ ලෝකෝත්තර කන්ට හිතලා ගන්න. ඒකවල තේසන කොහොමද කරන්නේ? පහළ වෙන චේතනාවක් නැහැ. ඒ චේතනාව අවශ්‍ය වෙන්නේ හරියට ඉලක්කේ නැතුව තමන් මේකේ අඩුපාඩු සම්පූර්ණ කරන් තමන්ගේ අතින් දාලා මේක ඇත්තයි කියලා ලෝකයට පෙන්වන්න තියෙන කලාව විවාදේ විතරයි. මේක යෝගාචරය බාහිරට නොකලන් අභ්‍යන්තර වශයෙන් කරනවා. ඇතුළත තමන්ටම තමන් දන්න නිසා අර රූපේ විතරක් දැකපුවාම අතගාල බලන්න තියෙන ආසාව කියලා කියන්නේ අපි සම්පූර්ණ අත්දැකීම සම්පූර්ණ නැති නිසා. අඳුරේ අතගාවදී ආලෝකයෙන් බලන්න අපිට ඇති වෙන සංහාව ආශාව හරි අත්දැකීමෙන් ස්පර්ශයෙන් ලැබෙන අත්දැකීම සම්පූර්ණ නැති වෙනවා. ඒ ආලෝකය හැමදාම පූර්ණයි. ඒක ඒ ආලෝකය හැමදාම අතෘප්ති කරනයි. මේ බව අපි තේරුම් අරගෙන දකින්නේ පිළිබඳව මතුමත්tei සංස්කාර නොකර ඒ දේ පිළිබඳව මනාවට පිළිගන්න නම් දකින්නේ නැවත නැවතත් දකිනු අපි මේ දකින්නේ ඉන්න බවයි. වැඩගත් වෙන්නේ ඇත්ත ඇති හැටි දැකීම බව. තේරුම් ගන්න එක තමයි මේ ප්‍රතිපදා වශයෙන් කරන්නේ. ඒකදී අපි සංඥාවට වඩා චේතනා පැත්තට සම්බන්ධ කරනකොට අපි තේරවාද සාසනේ මේ අපන්නක ප්‍රතිපත්තිය කියන එක. අපන්නක ප්‍රතිපත්තිය සාමාන්‍ය සම්ප්‍රදාන කුලව අර්ථකථනය දෙන්නේ අවිරුද්ධ ප්‍රතිපත්තිය. සංකාරයේ කියන සංකාර වචනේ කියනවනම් මොනම දෙයකටවත් ප්‍රතික්‍රියා නොකිරීම. ප්‍රතික්‍රියා කිරීම සර්පයාගේ ගතිය. දැකපු ගමන් පිටපිට බලන්නේ ඒ සර්පයා විස විය විදිනවා. බලමින්යකට ඒ ප්‍රතික්‍රියා කිරීමේ ශක්තිය නැහැ. මෙන්න මේ දෙක දෙක මැද ප්‍රතිපත්ති කාරකෝ ප්‍රතික්‍රියා නොකිරීමේ වැඩ පිළිවෙල කියන අපන්නක ප්‍රතිපදාව කියලා අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ තමයි විරුද්ධ පක්ෂය. නැත්නම් තමන් දෙක තමන්ට අහසුකම් කරන්න දඟලන කෙනෙක් ඉන්නවනේ ඒ පුද්ගලයා විවිධාකාර උපක්‍රම හොයන අපේ අනිපාඩුවක් බලලා අපිට නරක වෙලාවක් කරලා හානි කරනවා. ඒ බව තමන් දන්නවනේ මොනම විදියකටවත් ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව, රඟපාන්නෙත් නැතුව, ඒ මනුස්සයාට කරගන්න දෙයක් කරගන්න කියලා අර බන බලන්න හිතියෝ ප්‍රතිපත්තිගත හෝ ඉන්දිය සංවරයේ හිතලා හෝ සතිය ඉදිරිපත් කරගෙන හෝ නැත්නම් මේ බණ අහලා ඒකෙන් ගත්ත පාඩමක් වශයෙන් හෝ ඒක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව. මේ පංචකනස් ජාතිකේ පටන් අරගන්නේ අවිරුද්ධ මේ මේ අපන්නක ජාතික. ඒකේ මේකට සාමාන්‍ය නිදර්ශනයක් ගෙන හරපානවා දරුවචන් මහන්සේ කාතුනාගේ ඒ කියන්නේ සංඛ්‍යාවක් විතර දැනගෙන කාන්තාරෙන් උඩ වෙලා ගිහිල්ලා ඒක පෙරවදී වෙනදාන් කරන කෙනෙක්. ඒ වගේම දේවදත්ත ඒ විදිහටම සාතුනාගේ එක්ක ගත කරනවා. ගත කරනකොට ගෝස්ථානන් වහන්සේ කාන්තාරය ඒකට කරන ගල් 500කට එකතු කරලා ලෑස් වෙන බව දේවදත්ත කාල. ආරම්භලා කල්පනා කරගන්නවා දැන් මේ අහබෝසතාණන් වහන්සේ ඉස්සලා ගියොත් මට වෙනද පොළ නැති. ඒ නිසා මම ඉස්සර වෙන්නේ. ආය වේලාවකට කල්පනා කරනවා හැබැයි මේ පාර දුෂ්කරයි. ඒ නිසා පාර හදාගෙන යන්න වෙන්නේ ඉස්සලා යන කෙනා. ඊට මහබෝසත්ණන් විද්‍යාවට පස්සේ අනේක හොඳද කියලා මේක මේ විකක්ක දෙකට වැඩ. දැක්කට පස්සේ උත්කාරයක් දෙනවා. ඊළ බලන්නේ කියලා මහබෝසත්ණන් වහන්සේ මොන විදිහේ විකක් එකද ඉන්නේ. මොකද කල්පනාකාරයයි. මේ කල්පනාකාරය මොකද කරන්නේ? ඊ අනුව ඒ දේ මම කරන ඉතර යා දෙවෙනත කල්පනා කරන්නේ මහබෝසත්ණන් වහන්සේගේ දැනුම ඒ මේ සාර්ථක ඥානය මම පාවිච්චි කරන්න ඕනේ කියලා මේ උපකාරය දාලා බලාගෙන ඉන්න දැන් මොකද මහබෝසත්ණන්ට කරන්නේ. මහබෝසත්ණන්ට මේක දාන්න. දැනගන්න. දැනගෙන ඉවරලා මොනවක් අත්ද කරන්නේ. ඉස්සල්ල යන්න කියන්නේත් නෑ යන්නේ කියලා අදහස් යෝජනා කරන්නේත් නෑ. පස්සේ යනවා කියලා අදහස් යෝජනා කරන්නේත් නෑ. ඒ නිසා උපකාරයෙන් මොනවක්වත් ගන්න. උපකාරය වල කියනවා දේවදත්තට මේ මහබෝසත්ණන් විද්වාදී සාතුනායකයට තරම් කිසිම ක්‍රියාවක් නැහැ ක්‍රියාවක් නැහැ. දඬලාස්තික් නැහැ නොදඬලාස්තික් නැහැ. ඉතින් හරි මේ කල් කාසු දක්වන්න පුළුවන් ඒ කියන ඉස්ත්‍රේ පමණයි ඒ නිසා දේවදත්තගේ හිත බොහොම වේග වෙන්න පටන් ගන්නවා මොකද කරන්නේ. මේ දැනුම හෝ ඒ දැනුමට ප්‍රතිපක්ෂව විරුද්ධ ක්‍රියාකාරව මොනම දෙයක් අතලසුම් කරගන්න කියක් නැහැ. මොකද මහා බෝසත්ණන් වහන්සේගේ සිහිය පරිදි. අන්තිමේ පතම පතම නැත්නම් ඉතල ඉතල බොහෝම වේග අරගෙන කියනවා එහෙනම් මම ඉතල ඒ පණවිඩ ප්‍රසිද්ධ වෙලා නමුත් නැතිව මොනවාක්වත් ප්‍රතික්‍රියා කරන්නේ අර බඩේ කරන වැඩ ටික කරගෙන යනවා ඊට පස්සේ දීවදත් ඉස්සර වෙලා නිලම් කර ගන්නවා මම බොන්න බඩ ගිහිල්ලා එකට ගොඩ ගිහිල්ලා වැඩි ලාභ ලබා ගන්නවා කිය සයිපන් කියගෙන යනවා ඊට පස්සේ නාරෝතනන්ද පිටසම කරම කට්ට කරා සල්පාපී ජීවත් වෙනකොට අපිත් මේ ගලක් අරගෙන යන්න ඕන කියනකොට ඒ පිටිසේ ඉන්න දැනුවත්කත් තියෙන ස්වාමීන් වහන්සේ දැන් ඉන්න වැඩක් නැහැ. මේ අපේ මේ විරුද්ධවාදී කුසිල දැන්න ගිහිල්ලා වෙනදකල පාර්ශ්ව කළ ඉවරයි. අල්ලතු ගියයි. ඒකට ඒකට ප්‍රශ්නයක් නැහැ. අපි සාධාරණ වෙනදක් කරනකොට ඔය යනකොට ඇලේ මේ විරුද්ධ කාන්තාරයෙන් යනකොට යක්ෂයෙක් මනුෂ්‍ය රූපයක් අරගෙන නාලා මෙලුම් වල පොල් වගේ දේවල් කලඳගෙන දෙත ඇඟේ දෙත රෙදි සයිතෝ ඉස්සරහට එනවා. ඇවිල්ලා කියන කොහෙද යන්නේ අපි ගල් පාස්කෝක් අපි යනවා ඒකකට. කොහොම හොඳයි. මොනවද මේ ගැල්වල තියෙනවා මිත්‍ර මිත්‍ර බණ තියෙනවා මේක කිව්වෙට තියෙන කවදාවත් කතා කරන්න ගන්න වතුර. ඉතින් වතුර නම් බල වේ බය වෙන්නේ. මොකද මේ ළඟ දොලක් තියෙනවා නැත්නම් මේ කේම පොඩි ඇත්තට මම දෙන්නේ මම මේ නාලා කරලා ඔක්කොම ඉන්නේ. ඉතින් වතුර ඕනේ නැහැ කියලා. වෙන කරන්න යන කියන්නේ ඕගොල්ලන් ඇති නතරන්න පුළුවන් විදිහ නානාත්කාරයේ සමුදක්. නාමෝතර සුජීවයකට මේ තරහක් කියන්නේ නැහැ ආදරයට ගණන් ගන්නෙත් නැහැ. මිත්‍තිපිකාය අපිට කොහොමද පිටිකාය කියලා ඉස්සරහට යනකොට ඒින පටන් අර ගන්න තමන්න කලින් කිය ගැල හිතපු සම්පූර්ණ කන ඇති ඔක්කොම කාලා. මිනිස්සු ආරක්ෂිතයි ඔක්කොම කාලා වටිනා බඩ පිට ගැල්වල එහෙම තියෙනවා. ඒක තමයි තමයි තමයි ඕසංගම් තමයි පිට කතා කරලා තියෙනවද මේ සීන වැඩි පේනවා කියලා. ඇයි අත්තන් මේක තේරුණා. ඊට පස්සේ ඕන්න යක්ෂය ආවා. කලින් ඇවිල්ලා අර කට්ටියට මෙන්න මේ රංගපෑම කරලා තියෙනවා. මේ දොරක් තියෙනවා වතුරක් තියෙනවා ඉතින් ගුණයක් තියෙනවා වතුර දිනනකවා වහා මේගොල්ලෝ ඒ ලාභයේ පිණිස වතුර ඔක්කොම නාලා කාලා දීලා ඉස්සරහට යන හදලා තියෙනවා ඊට පස්සේ වතුර නැතුව වේලිලා මැරලා ගියාට පස්සේ යක්ෂය ඇවිල්ලා ඔක්කොම නියුරා දීලා ඒ පණ ඇදිපත් ඔක්කොම විනාශ කරලා තියෙනවා ඒ නිසා අපිට දැන් මේ මුළු ගැලේම වස්තු ඔක්කොම අපිට අයිති වෙනවා. කිසිම කෙනෙක් මම කියන්නේ දෙයක් කරන්න බෑ. මට කියනක මොනවක් කරන්න බෑ. මෙන්න මේ වගේ ධනක් මේ යක්ෂි වරක් ගත්ත භූමියක් නැතර තියෙන්නේ ඒ නිසා කරය බලමයි කියන්නේ කියලා අර ගැටි ගත්ත අරගෙන ඒක ඩොකට ගිහිල්ලා දෙවියන් සාවිත. යම් ආකාරයකට අර ජල ප්‍රහත් උපිකත් වෙන්න කලින් මේ දේව දර්ශ කරන්නා වූ අතුරුකම ගැන කලකලා මොන විදිහට ප්‍රතික්‍රියාවක් කරාන විවිධ ආකාරකින් වෙනස් නිසා අපි තේරුම් අරගන්න ඕනේ ලෝකේ තියෙන මේ කාන්තියම විසම ලෝකයක්. ඒ ලෝකයෙන් එන ප්‍රතික්‍රියාවන්ට පළවෙනි සංඥාවට කවදාකවත් තරකයි චේතනාකාරකයි. දැනගන්න ඕනේ චේතනා පහළ වෙන්නේ කාන්තික සංඥා පදනම් කරනවා. සංඥා කවදාවත් අංග දන්නේ නැහැ. සම්පූර්ණ වෙන්න බෑ. ඒක මොකද අරවටනම් කියන්නේ සඳහන් කරනවා යමක් පිළිබඳ පූර්ණ සංඥාවක් ගන්න 11 ආකාරයකින් දැක ගන්න. සමහර විචක 11 ආකාරයේ කියන්නේ අරමුණක් තියෙනවා. ආනාපානසති භාවනාවේ ප්‍රධාන වශයෙන් වෙන ප්‍රශ්නයක් තමයි පටන් ගන්නකොටම ආනාපාන වැටෙන්නේ. ඒක පිළිබඳ කියන එක්කෝ හැපෙන තැන කොහිට පවත්තා. එහෙම නැත්නම් අතුලීමේ පිටීමේ මේ හුස්මට ඕ හිත පාතන මොනම දෙයක් අත්දැකලා. ඉතින් ඒ බුද්ධලයට කොහොමදක්වත් තමයි ඒකේ ගුරුතු ආකාරය මෙහෙමයි, සිවුම් ආකාරය මෙහෙමයි, ළඟ ආකාරය මෙහෙමයි, දුර ආකාරය මෙහෙමයි, අතුලේ ආකාරය මෙහෙමයි, පිට ආකාරය මෙහෙමයි කියලා හිතාගන්නවත් ගන්න මොකද ඒ තරමටම නීවරණ ගන්න බහලා. ඉතින් ඒ නිසා මුලදී වේගයෙන් අපි ඒ අරමුණු හිතවිලි අයින් කරගෙන අරමුණු මතු කර ගැනීම සඳහා ලොකු සටනක් කරනවා. සක්නා කරනකොට තමයි අතන තන සංඥාව ඕ අරගෙන අපි ඒක නිමිති කරගන්න ආනාපාන නිමිති කරගන්න. එතකොට මේ සංඥාව ඒ නිමිති ඉස්හාමත්ම රැකගන්න. මොකද අර නීවරණ දුරු කිරීමට නම් මූල කර්මස්ථානේ නැති කරගන්න. ඔන්න හතනේ නැත්නම් ඔය ආනාපාන මුලදී අල්ලගන්න බැරි කමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ මහටි ස්වාමීන් වහන්සේ තමන්ගේ පරම්පරාවෙන් ආපු ඒ ආස්වාද ප්‍රසවාස කුලගණිකා අන්තරේ ඇති වෙන්නා වූ ගොරෝසු පිළිම ඇකිලිම ඒ වගේම අරමුණක් කරලා මේ භාවනා කරන්න සුදුසු ලබන්න තියෙනවා. මොකද ආරම්භයේදී ඇති කරගන්න සංඥාව අපි කියන නිමිත්ත කියලා ඉස්හාවත් වැඩගන්න. නමුත් මේ නිමිත්ත කවදාවත් අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ ධ්‍යාන කලින් මම දක්කලා වගේ සාන්තාවක් දැක ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ තරම්ම නීවරණ වල බලපෑම වැඩි. යම් ආකාරයකට යෝගාවචරයා මේ தත්ත්වයේ තේරුම් අරගෙන පූර්වකෘත්‍ය ආදී මාර්ගයේ මෙල්ල කරගෙන අරමුණ අල්ලගත්තා නම් ඒක සතුටක් ඇති වෙනවා. සතුට ඇති වෙච්ච ගමන් හිතාගත්තොත් මම දැන් ආනාපානෙ දානවා. මම දැන් බිම්බි නැගිරිම දානවා. ඉතින් ඇයි දානවා කමට අසුතකොට ඊගාට දැන් මම කරලා. මම දුරට මතක් කරලා වෙනවා. ඔය දැකලා තියෙන මූල කර්මස්ථානයේ එක පිටපතක් එක පළුවක් එක මුණතක් තමයි. මොකද විවිධාකාර සතරක්. ඔක විවිධ ආකාර ආකාර ඒක සාමාන්‍ය භාවනාවක් නෙවෙයි ඒක සාමාන්‍ය ලෝක සම්මතේ ඇති මණිකක් අහපුවාම ඒ මණිකට ගුණක් ප්‍රාශයක් ඒ ගුණ ප්‍රාශිය බලන්න ඕනේ මණික අගය කරලා ලෝකයේ සැකෙල්ලලා තියෙන එකක් නම් මණිකක් වා පේනවා ඒකත් එක්කද නමුත් ඊට වැඩි අපි ගණදිනකට යනවා නම් මේ මණික අපට අරගෙන ආලෝකයට අල්ලලා මේ පැත්ත මේ පැත්ත කරකව කරකව ලොකු වේලාවක් අපි ඒක හැරකලා බලන්නේ මොකටද? අර චේතනාව ගැනීම මිලදී ගැනීම චේතනාව පහල කරන්න ඉස්සරලා සංඥාවට ආරම්භ කරගන්න. සත්‍තරණක් නම් උඹ ගාල ගාල ගාල බලන්නේ. අඹයක් ගන්නවනම් කැලක් කාලා බලන්නේ. මොකද අර චේතනාව පහල කරලා පස්සේ වෙලෙන් දකිනවා විසුණු බඩු ආපෝ මිලේ නැවත බාර ගන්න නොලැබෙනවා. ආන්‍යෝගේ තමයි චේතනාවකින් අපි කර්මයක් රැස් කළා නම් ඕක අම්ම මුඛයව ආපහු අදින්න බෑ. වෙච්ච දේ වුණා. ඒ නිසා චේතනා බාර කරන්න කලින් අපි ළඟ දික්වීමක් තියෙනවා, උත්පදාවක් තියෙනවා. මේ අපි චේතනාවට මුල් කරගත්තා වූ සංඥාව ආත්පති සාකල්‍ය පරිපූර්ණ දෙයක්ද? එහෙම නැත්නම් අපි ප්‍රේක්ෂාවකින් තොරව, ඉවසීමකින් තොරව අදිස්සියේ වහාම පැනලා ගත මිච්ඡාවක්. වීදිකේරියාල බාහිර ලෝකේ ඉල්ලලා ඉල්ලනවා හැම වෙලාවෙම හදිසි විදිහට. හැමදේම හදිසි. ක්ෂණික කරන්න හදනවා. ඒක ක්ෂණික කිරීමේ වෙන්නේ මොකද්ද? සංසාර චක්‍රේ ළඟ ළඟ ළඟ ළඟ කරගෙන පටන් ගන්නවා. දීර්ඝායුෂෝ හිට මිනිසු කෙටි ආයුෂෝ මැරලා යන පටන් ගන්නවා. කෙටි ආයුෂෝ මිනිසු ඉරසදා කෙටි ජීවිතත් අවදීසත් සතුටටපත් වෙනවා. ඊටත් වඩා බුද්ධ සුත්‍ර ජීවීන් බවටපත් වෙමින් මේ සංසාර චක්‍ර වේගයෙන් ළඟ කරකවන එකයි මේ මිනිස්යාට මේ නව තාක්ෂණය හොයාගෙන තියෙන ලොකුම දේ. ඒ වෙනුවට තමයි ලැබෙන දෙන පූර්ණ ආශි විඳිමින් ඇතිදී බලන්න ලැබෙන සෑම සංඥාවක් තියෙන අපන්නතව ප්‍රතිවිරුද්ධ විරුද්ධ ක්‍රියා නොකර නැත්නම් අවිරුද්ධව අනුර්ධ්‍යා නැවත නැවත බැඳීම සකස් කරනවා. ඒක තමයි ශාන්ති කියලා කියන්නේ පිටික්ඛා කියලා කියන්නේ අන්ති පරම තපෝපිති. ඒ නිසා මේ අපන්නක ප්‍රතිපදා කියලා කියන බය අදුගතයක් එක්කනවා. යෝන්ජල්කමක් කියලා හිතනවා. වහා ප්‍රතික්‍රියා කිරීමට බැරි වීම මේ අපිට තේරවාදී උගන්වන්නේ අදිත්‍ය වගේ කටයුත්තක් කරනවා නම් පොන්ද බඩවැති කෙනෙක් වගේ හෝ මල කෙනෙක් වගේ හෝ ඉඳලා සිද්ධිය කරගන්න. අත අත්ෝ සමුක්කන්නෝ සයේත මතකායිතා මේ හදවල විදිහට කවුරු හරි බලපෑම් කරනවා නම් ඒක වහාම ඔබතුමාගේ තියෙන ඕනේ මේක වහාම කරන්න කියලා මල විඤ්ඤාණයක් අයි. මට ඇහෙන්නේ නැහැ මට පේන්නේ නැහැ මට කොන්ද පණවත් නැහැ මට ධනමුකුත් නැහැ කියලා මල විඤ්ඤාණයක් වගේ ආයනාසනෙට සවාහනෙට වැටෙනවා. ඒක තමයි පඬිතකම. ඒක තමයි අපි ආරක්ෂක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව. නමුත් ඒක අද ඉතාමත් භයාවුදයක් වඩ පස්සලා තියෙනවා මොකද වහාක තික්‍රියා කිරීම භයානක බය භෝගින රෝගයක් වඩපත් කරලා තියෙන මනුස්සයෙක්. ඉතින් ඒකත් අපි අර තිරිසනුන් සහ මනුස්සයන් අතර තියෙන වෙනස ඉතාමත් පටලවා භයානක කලහ විවාද යුද්ධ විශේෂයෙන්ම පැතිරෙන්නේ කවදාක සාධාරණ හේතුක් කරා. තම හිතාගත්ත හේතුක් කරා. හරියට අර පිටුරලින් හදපු මේ රූපකදී දැකලා මුවා ඇති කරගත්තා. මේ හේන ආරක්ෂා කරන ගොවිය තමයි මේ කියන වගේ. ඒ වගේම ඊට පස්සේ දවසේ ඉඳලාම මේ මృత පොතකියා මුවා ඒ උපදියා බලනකොට මේ ප්‍රතික්‍රියා කරන්නේ තමයි හිතාගත්ත දෙයට. මිසක් අවදාවත් දෙදලා කොහොමද දිහා බලන්න යන්නේ නැහැ. මේක හදපු රූපයක්. අන්න ඒ වගේ තමයි අපි ජීවිතයේදී ප්‍රධාන වශයෙන් අපිට ඉන්නවා ඉදිරි වාස්තාව. අපිට ඉන්නවා ප්‍රියමනාපය. ආනේ ප්‍රේමනාපයන් මොන්න තරම් කර ගැරදි වැඩක් කරත් එයත් හැමදාම ප්‍රේමනාපම තමයි. විරුද්ධ වංචා කොච්චරක් දෙකුණක් අපිට දැක ගන්න බැරි වෙනවා. ඒ සාමාන්‍ය අද කාලේ හැටියට ආන්දපත්ය කරන සෑම දෙයකට විරුද්ධ වීම විරුද්ධපත්ති බව. විරුද්ධපත්ති විදිහින් කියන ඕනෑම හොඳ ප්‍රගතිය ප්‍රතිපත්තියක් නරකක් හෝ ඒක ප්‍රතිකාමී කියලා ප්‍රතික්ෂේප කිරීම ආන්දපත්ය කරනවා. ඊතරමටම මේ පක්ෂ දේශපාලනය වගේ මේකෙන් අපිට යෝගාචර ගන්න තියෙන මේ පක්ෂ දෙකම තමන්ගේ සංකාරය තුන ඒක හුඟක් හොඳ වෙලාව තමයි කිසිදේක විනිශ්චයකට යන්න ඉස්සර වෙලා මේක පිළිබඳ ජීව සංඥාවක් ඇති කරගන්න එක දේ බලු එක දේ අත්හැරයක් කරගන්න. ඒ සාමාන්‍යයෙන් ඊවල් දරවල එහෙම කතාවක් තමයි නැතිච්ච බඩුවක් හොයනකොට එක තැන හත් වල අත්හැරයක් කරගන්න. මොකද නෑ කියන සංඥාවෙන් බැලුවොත් හිතේ ඕනම කොච්චර ප්‍රමාණයක් ඇහැ වැදුනත් ඒක නෑන ගන්න. ඒක නැවතත් ඒදී අපි හිත අලුත් කරගෙන බැලීමක් කියනකොට මෙන්න මේ වගේ තමයි මූල කර්මස්ථාන විදිහේ අපිට කවදාද අදුම ගන්න කියනවා නම් සම්මා සම්බුද්ධ වුණා. අනාවාණිය දිහා බැලීමක් කරනවා. රාහත්ුණක් නෑ සම්මා සම්බුද්ධ වුණත් නෑ ඒ මොකද අපේ ගෞතම සීනරවත් යන වහන්සේ පවා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා ආනාපාන වඩන. ඉන්සායින් පහත ඉන්සල්ලේ නැත්තන්ට මම දැන් ආනාපානි කරලා ඉවරයි නැත්නම් සීල විසුද්ධිය සම්පූර්ණයි නම් මම චිත්ත විසුද්ධිය සම්පූර්ණයි ආදි වශයෙන් මේ කරන දේවල් ප්‍රධාන වශයෙන් චේතනාපූර්වක සංඥාපූර්වක කරන දේවල් මිස අතිසංසන්න බවක් තේරුම් ගන්න කතාවක්. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් කටයුතු කරනකොට දුරට තේරුම් අරගන්න ඕනේ අපේ චේතනාව සියල්ලටම අපි අපිට යන්න ඕනේ. ඒ සියල්ලම පතරන් වෙලා තියෙන සංඥා මත සංඥා කියන්නේ කුසල. සංඥා කියන්නේ විරිය. මෙන්න මේ විදිහට සංඥාව මෙරිඟුවක් විදිහට දකින්නවනම් පරිචූපක මේ පරිචූපකම සංඥා කියලා ඒ පුද්ගලයා මරණය ඉක්මනවා. වර්තමාන මොහොතේම Taman දකින්නේ සතපසාතේ හෝ පිළිම හැකීම හෝ එසවීම තැබීම හැවීම හෝ එදේලා වැඩ සෑම තැනක මේ අස්තාව මදීචික සුඛාවේ දක ගන්න පුළුවන් නම් අමතන් කරා මම මායාවේ අරපේ ඒ නිසා යම් වෙලාවක මූල කර්මස්ථානීය අර කියන සතහන ඒ සතහන දැකලා මේක මේ සතහන පමණයි මේ සතහන කාලානුකූප වෙනස් වෙන හැටි තමයි ආකාරය කියන්නේ මම ආකාරය ලකින තරමකට දුරට නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ සටහන් ආකාර දෙක දැක්කට පස්සේ මේ දෙක අතෝරක තුනතර වෙනස් වෙන නිසා සටහන් ආකාර 11 ආකාරයකෝ Tamanට පේන සියල්ලම දැකගත යුතුයි කියන තවත් සාදර ප්‍රේමණීය අරමුණු කණීතම ඒ පුද්ගලයාට අරමුණියතාව ස්වභාව ලක්ෂණ පේනවා. මේ චිත්තක්ෂණේ ඒ අරමුණ ඇති සටහන් ආකාර පේන්න පටන් ගන්නවා. ඊගා චිත්තක්ෂණේ කිසිසේත් මේක අදාළයි. ඒ තරමටම අරමුණේ වෙනස් වෙන ගැට පහළ වෙනවා. කොටින්ම කියනවනම් අරමුණේ කටවි ධාතු ප්‍රකට වෙච්ච වෙලාව ආපෝ ධාතු ප්‍රකට වෙච්ච වෙලාවෙන් හාත්පසම වෙනස්. තේජෝ ධාතු වෙනස් ප්‍රකට වෙච්ච වෙලාව හාත්පසම වෙනවා. ඊගාට වායු. සමහර වෙලාවට මේ හතරම එකම චිත්‍රතලයේ වෙන්නනවා එකිනෙක කිසිසේත්ම එකිනෙක සමග නොගැටි ඉහි එක තනියම පහළ වෙනවා තනියම පවතිනවා තමයි. ඊගාට ධාතුව කායවත් වෙනවා පවතිනවා නැතිව මෙන්න මේ ක්‍රියාවලියට ගියාම අන්නාර කියපු සංඥාවේ තියෙන මරීචික ගතිය මේ බුදුහාමුදුරු කොමාවක් දෙන්න හදපු රවට්ටන්න කරපු කතාවක් නෙවෙයි සත්‍යයක්. අර ඉස්සල පුද්ගලයේ සතේ ඉහළට යන හුස්ම රැල්ල පහළට යන හුස්ම රැල්ල හොඳයි ආස්වාදජනකයි ආදී වගේ තිබුණු දේ තුල දැන් පවතින්නේ ආත්ම සීක්‍රයෙන් වෙනස් වෙන හරියටම අnder කියන මිරිඟුවක් දැක්ක සතා. අනිත් ඒ සඳහා උච්චන වෙලා මේ එකම ආරමුණ එකම තැන හිත තියාන කාටදෙන් භාවනා කරන්න ඕන. නමුත් ඒ තරමට හිත ජීවුණා නම් ආන්නේ මහර මානසික කාර්ය දියුණු කරගත්තා නම් ඒ දියුණු කරගත්ත මානසික කාර්යයේ අහන සබ්දෙට හිත ගියා සබ්දෙට ඉන්නේ ඒ වෙලාවට අන්නර කියන විදිහට වගේ තමයි. කතා කරන වචන වල පළවෙනි අකුරේ ඉඳලා දෙවෙනි අකුරට සම්බන්ධතාවය පවතින තා පැවැත්මක් නැහැ. නිකන් ගෝසාවක් විතරයි. එතකොට මොකද කරන්නේ? සංගතනයක් කරනවා. සංකප්පලයක්. අනිත් කාලාවට අර සංගීත සංගතනේ තියෙන විදිහට ආකර්ෂණය වෙනවා. මොන තරම් මේ ලයයට හරියන ශබ්දද, ශබ්දයට හරියන ලයද, ඒකට හරියන කතාවන්ද අනේ මේක මට ලම් වේවා කියන හැඟීමක් එනවා. අර ආනාපානයේ හෝ ඉන්දියාවේ තියෙන මූල කර්මස්ථානයේ දිගේ හොඳට භාවනා කරලා බැලුවට පස්සේ මේ සංහිතරාව කියලා කියන්නේ බහුලංගේ සංකරත්තලක් වගේ එකක්. එතකොට මේ පෙන්වන්න හදන දර්ශනීය සම්දර්ශන තනතේ වල තියෙන දර්ශනයක් බලුවමනක් වගේ එකක් විතරයි. ඒක වෙන නම් දෙයක් නැහැ. ඔක්කොම තියෙන්නේ තරම් ශීඝ්‍රයෙන් ඇතිවීම පවතින සත්‍යයක්. අන්න එතින් ගිහාම නම් තේරෙනවා මේ සංඥාව අපි කලින් ගත්ත ඝණයක් වශයෙන් ඉස්ත්‍යාවක් වශයෙන් පුරුෂයෙක් වගේ ඇතුළීමක් වශයෙන් පිටවීමක් වශයෙන් ගන්නදී අදුගා ඇතුළීම පිටවීම අතර වෙනසක් දැන් නැහැ ඉදීමක් හැකලීමක් අතර වෙනසක් නැහැ එයාට සුදුසුනේ විගතෝම පසුක කඩකට වහින්න වාගේ එහෙම නැත්නම් අනමැදියන් ගලවන්න වාගේ නැත්නම් බිඳුවක් වාගේ අන්න ওই දර්ශනය අපිට සක්මුණීදී ඉතින් දා වැඩවලා පරියන්කේ කියන මූල කර්මස්ථානයේ අනිකුත් අරමුණක් කියන සෑම කර්ම දැක ගන්න පුළුවන් පස්සක් නෝනා ඒ යෝගාවචර කිසිම තැනක චේතනා පහල කරන්න මට මේක වේවා කියලා හෝ මට මේක නොවේවා කියලා හෝ පහල කරන්න වෙනවා ඒ යෝගාවචර ඇතුළ කර්ම රැස් කිරීමේ ගතිය ඕක කඩිනවා ඒක තමයි එරහ කරනවා කියන මොකෙ කියන ක්‍රියා හිත කියලා අපි ලක්ෂණ සංස්කාර රහිතයි ඇති දේ බලනවා පමණයි. කිසි දෙයක් මේක වේවාම වේවා හැඟීමක් නැහැ. ලොකු වේවා පුංචි වේවා කියලා හැඟීමක් නැහැ. බදා ගන්නලා වේවා කියලා හැඟීමක් නැහැ. තියා ගන්නලා වේවා කියලා හැඟීමක් නැහැ. මොකද තියා ගන්න දෙයක් නැහැ. ඒක චිත්තක් නෙවෙයි තව චිත්තක් නෙවෙයි යන තරම සමාව ස්පාසුවක් යමකනේ. අල්ල බදා ගන්න කියලා අත්‍යත්ත කයික කියලා වෙනස නැහැ. ඌරේ සම්පති කියන්නේ කියලා අන්‍යාවෙන්සක් නැහැ. ගොරෝසුනා කියන්නේ කියලා කලකොල වෙන්න දෙයක් නැහැ. මේකට ප්‍රිය වුණා අමනාප වුණා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සංඥාව යම් ආකාරයකට තුනී වේගන නැත්නම් මිරිගත වලටපත් වෙනවා චේතනා පිළිබඳව යෝගාර්ථ විශාල ස්පර්ශයක් ලැබෙනවා. ඒ චේතනාව පිළිනකොට චේතනා කෘත්‍ය වශයෙන් කරන්නේ යම් කිසි යක්ෂිතේ ව්‍යාපාර කිරීම සහ අදස් කිරීම. ඒ තමයි හිතන කායක ඉස්ත්‍යාවක් වශයෙන් දැකන ඒක ඉස්ත්‍යාවකට නැවත නැවත පෙන්වන්නට හිත විශාල ආකාරයක්. දැන් මේක අවශ්‍ය කායකනක දන්නවා මෙතන තියෙන ධාතු ස්වභාවය. ධාතුමත් උත්සප්පන ජීවසුන් ඒක ආය රකින්න දෙයක් නෑ. ඒක ආය ආරක්ෂා කරන දෙයක් නෑ, රක්ෂණය කරන දෙයක් නෑ. ඒකට චේතනාව කුත්‍ය නිකම්ම නිකන් පොඳ වෙලා. ඒකකට අක්ෂිදිත්‍ය අදිනකොට හොඳ දෙනකොට දීලා මේ භාවනා කරන්නේ ඉන්නවද අරමුණක් කියනවද කොහෙද මගේ හිත තියෙන ආදි වශයෙන් විශාල බය සංකා සැක සංකා සදනම් විරහිත සංකාවල් එහෙම නැත්නම් ඒක ආකාරගත බොහෝ විට පහළ වෙන්න පටන් ගන්නවා චේතනාව පෞද්ගලික තාකල් මම කියන කරන්න දෙයක් කියනවා ව්‍යාපාර කියනවා එහෙම නැත්නම් ප්‍රයෝග කියනවා රැස්කිරීම කියනවා මෙහෙවීම කියනවා චේතනාව අඩු වෙන යනකොට යනකොට හොඳ තෝම හිතේ අරමුණට මුණ දීලා මුණට මුණ දීලා අරමුණ අරමුණේ කෘත්‍ය කරනවා හිත හිතේ කෘත්‍ය කරනවා අර සයිකිකයන් වශයෙන් චේතනා කෘත්‍ය නිකම්ම උත්සල්ගලා ඊග මේ මේ ඊරු වර්ණ වෙලා ඉන්නත් වෙලා යනවා මොන්නේ මේකට වරුත් භාවනා කරන්නේ ආරම්භය ඉතින් මේක නේ අමාරු නෑ කෙනෙක් නමුත් ගිය හුඟ කෙනෙක් මේක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ ඊයත් අවශ්‍ය වෙලා තියෙනවා අපි ධර්මයේ පෙන්වන ලයිස්ට් ඒක එක চৈতසිකයේ තියෙන රූප මේ ලක්ෂණ රසපච්චුකස ඔයලා ඉස්ස බලන්න ගත්තම අර පේන රූපයේ හිතයි අතර පුදුමාකාර මේ සුතමේ ඥානය සහ චින්තාවේ ඥානය පිළිබඳ ගන්න. ඉතින් චේතනාවෙන් පටන් අරගන්න මේක දැක්කලා මේක දකින්න ඕනේ මේක ගන්න ඕනේ අර මොනවත් නැහැ චේතනාව සම්පූර්ණකොට මේ බුද්ධිලය තුළ ව්‍යාපාර කිරීම නතර වෙනවා. දැක්කිරීමක් අවශ්‍ය නැහැ අරමුණට බොහොම මුල් දාලා තියෙනවා බොහෝ විට ඇති වෙන්නේ නිරසකයි බොහෝ විට ඇති වෙන්නේ ඒක නිින්දට බරගන්න ඒ නිසා ළඟ තියෙන වෙන අරමුණක් එක්ක හිත ගැටෙනවා ඒ මොකද ඒක කුහුම් ඇති ඒක නිසා චේතනාවේදී තියෙන ප්‍රධානකම තේරුම් ගන්න නම් සර්වච දේශනා සඳහන් කරන්නේ සාමාන්‍ය ලෝකයේ තියෙන අරමුණක් දැකපුවාම එයින් ඇතිවෙනා නැත්නම් ලෝකයේ දේවල් වලට මොන දීපාම එයින් ඇතිවෙනා දුක සම්බන්ධ වෙනකොට තේරෙන තාම චේතනාවක් පමණයි පුද්ගලයා කියලා කියන්නේ හඟුම් බරව ගත බෑ. කිසියම් ලේසියේ පුද්ගලයාට සුඛ වේදනාවක්. සුඛ වේදනාවේදී අපි දන්නවා ගැඹුරක් නෑ මතු පිට හිතේදී. අදුක්කම සුඛ වේදනාව ධානයකට චේතනාව ඊටත්දී අවලංකාශයක් ගන්නවා. අන්න ඒ වෙලාවේදී මේ තියෙන අදුක්කම දුක වේදනාවයි කියලා ප්‍රඥා පහර කරගත්තා නම් ඒකම සුඛය. ඒකම සුඛය. ඊට කලින් තියෙන සුඛ දුක්ඛ දෙක ඒ ලෞකික වශයෙන් සාමාන්‍ය පිළිගන්නත් කවා කියන දෙයක්. නමුත් ඒක භාවනා නොකරපු විකක්ෂණයකෝ වෙන කෙනෙකුගේ අදුක්කම සුඛයේදී පවතිනා වූ චේතනා දෝරූපය සම්පූර්ණ අන්නමයි. ඒක නිසා ආහාරයට ආරමුණට මොන දුන්නා නම් අර මේ සංඥාව 11 ආකාරයෙන් සම්පූර්ණ වේගන යනවනම් එතන තියෙනවා පවිරෝධ ප්‍රතිපක්ෂය. ඉලුරු ප්‍රයෝගයන් අතහැරලා අරමුණ දිහා බලන්න. මේක මේ ආධුනික යෝගාවචරයේ නීවරණ නැති කිරීම සඳහා අරමුණ මත පිටගෙන යන සඳහා ගන්න ප්‍රයත්නයක් එක ආර්ථික විරක්තියක්. එතන විශාල වීර්යයක් අවශ්‍යයි, විශාල මෙහෙයුමක් අවශ්‍යයි, චේතනාවක් අවශ්‍යයි, මෙනෙහි කිරීමක් අවශ්‍යයි, මානසිකාරයක් අවශ්‍යයි. දැන් එහෙම නැහැ. මේ මානසිකාර ප්‍රයෝජනවත් වෙලා දැන් අරමුණ කී කරුණා. මුලින්ම කියන දාලා හිතනවා. ආන්නේ හිතේ වෙලාවේදී විශේෂයෙන් කලින් තිබුණු සුඛයක් දැන් ඇති නෑ. ඒ දුක්කොත් ඇති සුඛකොත් නැති විඳ ගන්න බැරි තත්ත්වයක්. ඉස්සර කර ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. අන්නේකදී නින්දට වැටීම තමයි යෝගාචරයේ ආසන්න දශක. යෝගයේ නින්දට නොවැටි බේර ගන්න ක්‍රමයක්. එක්ක නින්දට වැටෙනවා එහෙම නැත්නම් ඒ ආහාර පාන දෙන වෙන මොකක් හරි අරමුණක් අල්ලගෙන ගැටෙන තත්ත්වෙ නිසා භාවනා කඩනවා. මේන මේ දෙක නැතුව ඉස්සරමට අරමුණ මේ මේ ආකාරවලට දැන් අර ස්ථානත්ම කියන දිගට පවතින අදුගාන පින්වීම හැකිවීම කියන කෝ ඇතුළේම පිටරේම කියන කෝ සංඥානතු එක දිගට පවතින දෙයක් කියලා දන්නවනම් යෝගාන්තකට තේන මෙනෙහි කරාට හරියයි. මෙනෙහි කරාට අර ඉස්සර විතර වගේ අරමුණත් එක්ක කාන්තා ශක්තියක් වැඩ කරන්නේ. මෙනෙහි කරන හිත කොලාපයි. මෙනෙහි කරාට ඒක මෙහෙවන්න අමාරුයි. මොකද නිවීමක් අවශ්‍ය නැහැ, චේතනාවක් ඕනේ නැහැ, මනසිකාරයේ දේන සිද්ධ වෙනවා. ආන්නේ වෙලාවේ යෝගාවචරයට දුවට කලකලොක් නැතුව සමාධි මොදුවට ඇති වෙන්නේ මේ පවතින්නේ අරමුණේ මධ්‍යස්ථ රසයයි එහෙම නැත්නම් කියනවා සුඛ දුක්ඛ දෙක අතරමැද තියෙන ස්වභාවයයි හිතේ පවතින උපේක්ෂාවයි මෙන්න උපේක්ෂාව වැඩෙන්න නම් මේ පැත්තේ නැවත නැවතත් ආවහා දිගින් දිගට වැඩෙන්නේ ඈව පරියන්සේ මෙතෙන් දෙන්නෝ එතන චේතනාව අදිලා ඉන්සාවානේ ධම්ම වේලාවක විතක්ක විචාර දෙක සම්පූර්ණ සංසිඳන මට්ටමේ චේතනා සම්පූර්ණ මට්ටමේ ගියා ඒකට මුනිවරයයි කියලා කිසියම් දෙයක් කියන්න ඕන කමක් නැත්තේ නෑ අහන්න ඕන කමක් නැත්තේ නෑ රූප බලන්න ඕන කමක් නැත්තේ නෑ මේ පවතින තත්ත්වයේ සංවැදලා ඉන්න පුළුවන් කමක් සාහන ලොකු කාර්යමාකමක් වෙනවා ඒක තමයි ඒ සාමාන්‍ය ඕක සමථ භාවනාවේ හොඳට පේන්නේ මුලදී ධානය ගන්න ගොඩාක් ක්‍රියාකාර කරනවා මුලින්ම ධානයේදී සත්‍ය විකල්ප විචාර දෙකක් අන්තිම ධානයේ දෙන හරි කලබලකාරව දෙන්නේ කරා ඊට පස්සේ ඒ දෙන්න අයින් කරුවට පස්සේ ඊට පස්සේ ප්‍රමේතු ප්‍රීතියට ඒ වෙලාව ගන්න ප්‍රීතිය කලබලකාරී කරනවා ඊට පස්සේ මේ ප්‍රීතියත් අයින් කරනකොට පස්සේ සුඛේ පාර අතිශෝ අනුස ලෝකේ ලබා ගන්න බැරි තරම් උත්තම වූ මේ අනා නිරාමිස සුඛය මුත්‍තික වෙලා ගන්න මේක බාධාවක් බාටපත් කරන අනිත් උපේක්ෂාව අනිවාර්ය තමයි මේ විපස්සනා මේ මේ ධ්‍යාන කියලා මේක තමයි පාවිච්චි කරනවා විපස්සනා සමාධියේදී ඉස්සලා බොහෝ විට ඉතාමත් දුක්ඛතර අවස්ථාවක් පත් ඊගාට සුඛ අවස්ථාවල් වලට. මේ දෙකම මෙනේ කරලා සුඛ දුක්ඛ නැති උපේක්ෂාවටපත් වෙනකොට ඒ යෝගාචර හඳුර දැනගන්න ඕන දැන් භාවනාවට මුළු මුල් කාලේ කරපු දේවල් වලින් ලැබිච්ච ප්‍රතිඵලයක් වශයෙන් චේතනා නැහැ, මෙහෙය කිරීම නැහැ, මෙහෙවීම නැහැ, ප්‍රයෝග නැහැ, ව්‍යාපාර නැහැ ඉන්න පුළුවන්. නමුත් ඒක ඉබේ කරන දෙයක් කියලා වස්නාකම අඳුනේ ලකු වස්නාකමක් කියනවා. ආනිවත් ආගමේ බොහෝ වේලා ගත කරනවා නම් ඒ පරියන්කක් නම් ඉතර පස්සේ සයවාන කරනකම් යෝගාසනක දැනෙනවා ඒ හදාගන්න කුආයතක් මොනක සක්ෂණ ඉදිරියට වල ආරක්ෂාව තියෙනවනම් තීරණ පටන් ගන්නවා සිිතේ ස්වභාවික තැන නම් නැත්නම් පිළිච්ච හිතක පරිපූර්ණ හිතක ස්වභාවික තැන නම් මෙන්න මේ චේතනා සංසිද්ධිය. ඒ සංසිද්ධිය චේතනාව චේතනාවකින් ගන්නත් බෑ ප්‍රාර්ථනාවකින් ගන්නත්. ඒ සඳහා දුක් වේදනා පව කරන සුඛ වේදනා ලබා ගන්නවා සුඛ වේදනා පව කරලා අදුක්කම සුඛ වේදනා ලබා ගන්නවා අදුක්කම සුඛ වේදනා අපම අදුක්කම සුඛ වේදනා ගන්නවා මේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙගෙන යනකොට තේරෙනවා මොනම ආකාරයකෝ චේතනාවක් කියලා කියන්නේ පිය රූප සාධක අපිට පේනවා සමහරලා කරනවා කන්දම ගන්න මරන්න පවා චේතනා පහළ වෙනවා ඒ කියන්නේ එතකොට අප්‍රියමනාප බය පේන්නේ නමුත් ප්‍රියමනාප දෙයකට සාපේක්ෂව තමයි අපි කවුරු හරි නහන්න නාට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ අප්‍රියමනාපක පහළ වෙන්නේ ප්‍රියමනාප දුකට පාන. ඒක නිසා දුකට ප්‍රධාන හේතුව දක්වන්නේ තණ්හාව. ජාතේතනාව හැම වෙලාවෙම මගේ දෙයක් මගේ දරුවෙක් මම ඇති කරපු දෙයක් කියන හැඟීම නිසා අපි හැම වෙලාවෙම මේක ආරක්ෂා කරනවා ඒක පෝෂණය කරනවා. ඒ චේතනාව පහළ වෙන්නේ ආනේ විදිහට මමය මමයා ඒකට වශී කරගන්නවා. ඒ නිසා චේතනාව චේතනාවක් නෙවෙයි කරන්න බෑ. වේදනාවේ සංඥාවේ මේ වේදනා සංඥා දෙක කවදාකවත් දැකු දැක්මට පූර්ණව දැක ගන්න පුළුවන් දේවල් නෙවෙයි ඒක පිළිබඳ උත්පීක්ෂක නැවත නැවතත් මේ වේදනාව විවිධ ආකාරයෙන් පහළ වෙන්න ඇති සංඥා විවිධ ආකාරයෙන් පහළ වෙන්න එකම අරමුණ නැවත නැවතත් ඉදිරියෙන් විතරක් අපට පුළුවන් වෙනවා මෙන්න මේ චේතනාවේ මේ තියෙන වශීකරණ ගති නැති කරන්නේ ඒක සමහර කෙනෙකුට පේන්න පුළුවන් මේ ජීවිතයේ විචිත්‍රත්වය නැති කරන දෙයක් නමුත් චේතනාව දැක ගන්න විතර විචිත්‍ර දෙයක් මිනිසෙක් කියන්නේ. තාමත් බෝධෝප ධර්ම ගෙවල ඒ තුලින් උන්දතෝ රූප ධර්ම ගෙවීම තුලින් ඇති වෙන නාම ධර්ම වලට ඉදදීම තුලින් පමණමයි චේතනාව දක්වන්නේ. කර්මණයේදී කවදාකෝ වශයෙන් කරන අපේ චේතනාව බලන්නේ. එසවීම කැපීම කරනකොට අපි චේතනාව බලන්නේ නැහැ. එසවි මේ වීම තැබීම කියන විදිහට හොඳට හරිතර මෙහෙ කරගන්න පුළුවන් වෙනකොට පමණ ඒක තමයි. ඉනිමැතිවේදී මුලදී සම්පූර්ණ ඒ රූප ක්‍රියාවලිය තමයි බලන්නේ. නමුත් අවසානයේ යම් වෙලාවක ඒ පිළිවීම හැකිරීම මොනට මොන දාලා විදුරට පවතින අවස්ථාවේදී අම්මලික මේනවනම් විදිමත එනවනම් ජීවිතක මේනවනම් අසර්මක මේනවනම් බයගති පහළ වෙනවනම් අන්න කියන දැන් නාම ධර්ම දෙයක් හැරෙයි. එතකොට තමයි තේරෙනවා මේ මූල කර්මස්ථානයේ නීකට කරන නිසා චේතනා පහළ වෙන ළඟ තියෙන පුරෝධු සම්පයක් අහන්න, රූපයක් බලන්න, වේදනාවක් බලන්න. ඒ වෙනත්නම් නිින්ද තෝරගන්න. අනේ විදිහට චේතනාව දැක්කා නම් අපිට තේරෙනවා අපිට මේ පස්සලා තියෙන චිත්තද කම්මද ඉස්සද ආරහාවද කියන මේ හේතුපත්‍ය හතරෙන් හොඳට තේරුම් ගන්න වෙනවා මේක මදි. ආයෙක ප්‍රතික්‍රියා කරනවා මේ පවතින ආන්දෝලන දොස් කියනවාක්වත් ආකාශ දොස් කියනවාක්වත් දෙමාපියන් දොස් කියනවාක්වත් ඒ බුද්ධිලට එතකොට කාටවත් කියන්න දෙයක්වත් නෑ උගන්වන්න දෙයක්වත් නෑ තමයි තියෙන්නේ මේ පත්‍ත්‍චි දෙකට. පත්‍ත්‍චි දෙයක. ඒ වගේ ඉඳලා අපි දැකලා ඇත්තට ඇත්තට තේරුම් ගන්න වැඩ. ඒ නිසා වේතනාව දැක ගත්තා නම් නැත්නම් සංස්කාර කන්දේ තියෙන මේ හැඩගත්ම හැඩගත්ම වැඩ පිළිවෙල දැක්කම ඒ බුද්ධිලක් කවම කවදාකවත් ආයි. මොකද සෑම වේතනාවක් සියලුම සංසාරෝපන් ඒකා කන්න උපදිනවන අස්පයි. නිවිසමාන මේ චේතනා කියන තැන තමයි අන්නා ඔබට මේ චේතනා කියන තැන තමයි අන්නා ලැබ ගන්න. ඒ නිසා මේ චේතනාව චේතනාකින් දුරු කරන්න බෑ ප්‍රතිපදාවෙන්. ඒ නිසා අර කලින් කියපු වැඩගත්තු වගේම මේක සංස්කාර සම්මේ වශයෙන් ගත්තොත් මේක වාපාදන පීඩනවා. ඒ නිසා සෑම චිත්තක්ෂණයක ක්‍රියාවයි මොකද අල්ලන්න බෑ මොකද අරමුණු රට වෙනස් වීමේ වේගය නිසා අපි ගාක් වෙලාට මේක තේරුම් ගන්න පුහු පුරුදු කළ එකම අරමුණට සක්මනේ හෝ පරියන්ති බොහෝ වෙලා ගත කරනකොට මේ චේතනාව ආරකන්න දැක ගන්න පුළුවන්. ඒක නිසා මේ අනුකතාවලින් තමයි අපිට මේක තවදුරටත් දැක ගන්න ලැබේවා. දැකගත්තට පස්සෙන් කරන්න තියෙන දේ ගැන පය වෙන දෙයක් නෑ. ඒක කුත්‍ය පිට කරලා. ඒක නිසා සාමත්ව ප්‍රයෝග බහුල. සාමත් වීර්ය ආධික. పూర్ව ආරම්භක වීර්යෙන් පටන් අරගත්තට අවසානයේ ඒ පරිපූර්ණ වීර්යයට යනකොට කලිතක් නැහැ. ප්‍රයෝගයක් නැහැ. ව්‍යාපාරයක් නැහැ. නමුත් ව්‍යාපාරල දැනක තියෙන தත්ත්වයේ චේතනාව සංසිද්ධි බව දුර දැනගන්න තරම් ඒවාසල විපස්සනා නුවණක්. එහෙම නැත්නම් අද විපස්සනා නුවණේ හොඳටනේ. මෙතෙන් ගිහිල්ලා අන්දමන්ද වෙලා ඉන්නවා. මොකද මේ ප්‍රශ්නේ ආන තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ ආවම මේ අවුල්සහගත හිත්සයික ගුරුවරු දෙන උත්තර නිසා අර පුද්ගලයා මොනවා වෙලාට කරනවා. සාමකල මොකටද සංවිධිත කරන්නේ. ඒ දා මේ ධර්මකත අරගෙන විවේකීව තමන්ගේ මේ චිත්ත වේගී භාවනා හිතියව නැවත නැවතත් කරමින් මේ කටයුත්ත මේ ප්‍රයෝගේ මේ රැවටිල්ල පිටුමින් කරන සිද්ධ වෙනවා ඒක අපිට වර්තමාන වශයෙන් දැක්කන් ලැබේවා ඉති කරගෙන මේ ජීවිතය ලබා ගත යුතුයි මුල් ආන්ත සුන්දර tattwe ලන්නේ මේ ධර්ම ප්‍රකාර සම්පූර්ණ කරගන්න ඒකී වාවාසන වේවා කියන ප්‍රාර්ථනාවේ විශ්වාසයෙන් මම කරන්නේ ප්‍රාර්ථනා කරනවා. Thank you.